සෝචරේති සාදු සාදු සාදු ගරුතර මහා සංඝරත්නයේ නවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි අද ඔබ සියලු දෙනා එක්සත් එක්සිට ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවය මගින් ප්‍රචාරය කර හරිනු ලබන ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කිරීම නිසා පින්තුනේ බණපදයක් ඔබට පමණක් නෙවෙයි ලංකා වාසී බෞද්ධයන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝක වාසී බෞද්ධයන්ටම අහන්න ඉඩකඩ සැලසීමක් ඒ නිසා ඔබට ලැබෙන්නේ ඊමහත් කුසලානිසංසයක් සබ්බ දානං ධම්ම දානං ජිනාතේ සියලු දානයන් පරදවා පින්වතුනි ධර්ම දානේ තමයි ජයගන්නේ. ඇයි එහෙම කියන්නේ? ආමිෂ දාන, අබේ දාන, ධර්ම දාන කියලා තුනක් තියෙනවනේ. නේ? ඔව්. එතකොට බඩගින්නේ ඉන්න කෙනෙකුට කෑම ටිකක් දීලා දවස් ගානකින් දැන් කාලා නැහැ. එහෙම කෙනෙකුට කෑම ටිකක් දෙන එකද වඩා වැදගත් වෙන්නේ විපතකට මැරෙන්න ඉන්න කෙනෙක් මැරෙන්න වැටලා ඉන්න කෙනෙක් ඒ විපතින් බේර ගන්නවා අභය දෙනවා එහෙම කරන එකද වඩා වැදගත් වෙන්නේ නැත්තම් කාට හරි බන කිය කී ඉන්න එකද හිතලා බලන්න දැන් මැරෙන්න මිනිස්සෙක් වැටිලා ඉන්නවා දැන් එයා මරණයෙන් ගොඩ දාන එකට වඩා වැදගත් නැත්තම් බන කිය කියන්නේ. ඈ ඕනෑ මං කියන්නේ සාධාරණ විදියට හිතුවහම ඈ බන කිය කිය ඉන්න එකද මේ අරේ මිනිස්සෙක් නැරෙන්න වැටලා ඉන්නවා. මෙහි බන කිය කිය ඉන්න එකද වඩා වටින්න. මේ කියන නිසා නෙවෙයි ඔබ හිතන විදියට කියන්නේ. නේ ඔව් ඒක තමයි මම කියන්නේ වඩා නිසංස එතන කළ යුතු දේ කුමක්ද? ඈ ඔය ඒකට ඒ අවස්ථාවේ මොකද්ද කරන්න ඕන අපි? දැන් ඔන්න මැරෙන්න මිනිස්සෙක් වැටලා දැන් ඒ වගේ ජීවිතයක් බේරණ එක. නැත්තම් බඩගින්නේ ඉන්න කෙනෙකුට කන්න දෙනවා. ඒකද වඩා වටින්නේ බණ කී කියන එකට. ඔව්. මොකද කියන්නේ? හැබැයි මෙතන කියන්නේ ධර්මදාසය තමයි රටා වැදගත් කියලා. නේ? නමුත් අපි හිතන්නේ මම මේ හිතන්න කිව්වේ. නේ? අපි හිතුවේ නෑනේ. පින්නතනි ධර්ම දානය තමයි වඩා වැදගත් වෙන්නේ. බඩගින්නෙක් ඉන්න එක්කනට කන්න දෙන එකට වඩා විපතකටපත් වෙලා ඉන්න එක්කනගේ ජීවිතේ බේරගන්න එකට වඩා ධර්ම දානය තමයි වැදගත් වෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? අන්න ඒකයි අපි බලන්න ඕන. දුකටපත් වෙනවා. නෑ ඒක නෙමෙයි හේතුව. දුකටපත් වෙන්නේ කාරේ. ඒක නෙමෙයි නමුත් මෙතන හේතුව. දුකටපත් වෙන්න හරියම නැහැ ජීවත් වෙලා ඉන්න එකයි. නේ? ඒක නෙමෙයි. වෙනතුනේ අපි අර බඩගින්න ඉන්න කෙනාට කෑම දෙන්න අපි යොමු වෙන්නේ ඇයි? නේ? ජීවිතය විපතටපත් වෙලා ඉන්න කෙනාගේ ජීවිතය විපතින් බේරගන්න අපි යොමුනේ. ඔව් ධර්මයේ දන්නවා කියලා කියන්නේ ගැඹුරු ධර්මයේ දැනගන්න ඕනේ නෑ ඒකට. මේ බඩගින්න ඉන්න කෙනෙකුට කෑම ටිකක් දීලා ඒ මිනිස්සයාගේ බඩගින්න නැති කරන එක හොඳයි කියලා අපි දැනගත්තු නිසා. විපතකටපත් වෙච්ච කෙනෙකුට සැපත ලබාගෙන ඒක හොඳයි කියලා දැනගත්තු නිසා තමයි අපි මේ දෙකම කලේ. එහෙනම් ඒක දැනගත්තේ මොකෙන්ද? ධර්මයෙන්. එහෙනම් ධර්මය නැති වුණා නම් අපි අර දෙකටම යමු වෙන්නේ නැහැ. එහෙනම් ඒ අබය දාණයට අපි යොමු කළේ ආමිසර දාණයට අපි යොමු කළේ පින්නතුනේ ධර්ම දාණයෙන් ඒක නිසායි ධර්ම දානය වැදගත්. බලන්න අපි හිතන්නේ නැති පැත්තම මම මේ කිව්වේ. අපි හිතන්නේ නෑවා. අපි නිකන් සාම්ප්‍රදායික සබ්බ දානං ධම්ම දානං ජිනාති මේ සියලු දානයන් පරදවා ධර්ම දානය ජය ගන්නවා කියන නිකන් ඒක. නමුත් හිතන්න ඕනන්නේ ඒකයි. අර දෙකටම අපි යොමු කළේ ධර්මයෙන්. නැත්තම් අපි මේ දෙකෙන් එකකටවත් යොමු වෙන්නේ නෑ. ආන්න ඒකයි හේතුව. ඒ නිසා ඔබ මේ ධර්ම දානමය පින්කමේ දායකත්වයේ ගැන කටයුතු කිරීමෙන් ලංකා වාසී බෞද්ධයන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝක වාසී බෞද්ධයන්ටම මේ බණපදයක් ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. පින්තුනි තුන්වෙනි කාරණය. බණපදයක් අහන්න නැතුව මේ ලෝකයේ කිසිවෙකුට නිවන් දකින්න බෑ. අන්න තුන්වෙනි කාරණය. බණපදයක් අහන්න නැතුව බෑ. අඩු ගානේ භාවනා කමතහනක් වශයෙන්වත් බණපදයක් ශ්‍රවණය කළ යුතුමයි පින්නතුනි. නැත්තම් නිවන් දකින්න බෑ. ඇයි භාවනාවටත් යොමු කරන්න. ඒ ගැන දැනගන්න එපාය. දැන් කමතහනක් ලබා ගන්න එපාය භාවනා අරමුණ. භාවනා අරමුණක් කාගෙන් හරි අපි ලබා ගන්න ඕන. අන්නේ ලබා ගැනීම ධර්මයේ ශ්‍රවණය කිරීමයි. ඒ නිසා සියලු දානයන් පරදවා ධර්ම දානේ ජය ගන්නවා කියන්නේ අන්නිකයි. පින්තුනි මාමේ මාත්‍රුකා කළ ගාථා රත්නය ඇතුළත් වන්නේ ධම්මපදයේ ක්‍රෝධ වග්ගයේ පස්වන ගාථාවට. ඒ ගාථාවේ මෙන්න මෙහෙම කියනවා. මොකද්ද කියන්නේ? අහිංසකායේ මුණයෝ නිත් අච්ඡං කායේන සංගුතා තේ යන්ති අච්චුතං ඨානං යත්ත දන්පාන සෝචරේ මොකද්ද මේ කියන්නේ අනුන්ට හිංසා නොකරන මනා සංවරයේ පිහිටි කවුද මුනිවරු මරණ රහිත වූ උතුම් නිවනට පැමිණෙනවයි කියන එකයි මේ කියන්නේ. මොකද්ද? අනුන්ට හිංසා කරන්නේ නැතුව මනා සංවරයේ පිහිටි. මොනවද අපි සංවර කරගන්නේ? සිත, කය, වචනේ. අන්න. මනා සංවරයේ පිහිටි. හොඳටම සංවර වෙලා. දැන් අපි මනා සංවරෙදී ඉන්නේ. නැහැ. අපි මනා සංවරේ නේ අපි සංවරවද කියලා ප්‍රශ්නයක්. මන අපැත්තකින් තිබ්බා. නේ. ඒ කියන්නේ අපේ සිත කය වචනේ පින්නතුනි සංවර නැහැ. මන සංවරයේ පිහිටම ආයිත් අසංවර වචනයක්, අසංවර ක්‍රියාවක්, අසංවර සිතුවිල්ලක් මනසට එන්නේ නැහැ. දැන් අපේ මනසට එන්නේ නැද්ද? නේ. කියන වචන ඔක්කොම සත්‍යකරුක ප්‍රසන්න අර්ථවත් මානව දයාව පතුරන වචනද? නැහැ. එහෙනම් මේ වචන අපි කොයිතරම් අනුන්ට විඳ කරන අනුන්ගේ දියුණුව නොරිස්සන හිස් වචන එවැගේම මුසාබස් කේලම් කීම් අනුන්ගේ හිත් රිදවන වචන කොච්චර පාවිච්චි කරනවද එහෙනම් අපි වචනේ පාවිච්චි කරලා තියෙන්නේ මනා සංවරය නෙවෙයි සංවරයකුත් නැහැ එතන ඒක නිසා තමයි අපට දෙන්නේ රාමුවක් ඔයා මෙන්න මේ සිල්පද පහ රකින්ද මොන සිල්පද පහද පංචශීල ඒකටයි තියෙන්නේ දැන් අපි පංචශීල රකින්නවද ඈ පංචශීල ආරක්ෂා කරනවද අපි කාටද කියන්න පුළුවන් පංචශීල් පද පහ ආරක්ෂා කරනවා කියලා පහක් නෙවෙයි පහක් නේ මං අහන්නේ. හතරක්. තුනක්. දෙකක්. එකක් ආරක්ෂා කරන කවුද ඉන්නේ? හරියට ආරක්ෂා කරන කෙනෙක් කවුද ඉන්නේ? මනා සංවරය. ඉන්නවද? නෑ පින්නතුනේ. අපි වැඩියෙන් කරන්නේ පන්සිල් කියන එක. පන්සිල් රකින්න එක නෙමෙයි පන්සිල් කියන එක. දැන් අපි බණට කලින් පන්සිල් දුන්නා. අපිත් ඉතින් සාම්ප්‍රදායිකව කියනවා. කියලා එතෙන්දී එහෙම ඉඳලා නැගිටලා ගිහිල්ලා පුරුදු විදිහට ජීවිතය ගත ගන්නවා. නැද්ද? අපේ කතාවේ මොකක් හරි අඩුවක් කරගත්තද අපි? බණ ඇහුවට පස්සේ? නෑ. අර කතාව, අර ස්වභාවය දැන් බණ අහනවා අපි. ඒ වුණාට ඒ කතාව. දැන් මම අද බණ ඇහුවා මම පන්සල් සමාදන් වුණා මම මුසාවාදා කියන ශික්ෂාව කිව්වා. ඒක නිසා මාත් එක්ක වැඩි මේ අනම්මනම් දේවල් කතා කරන්න එපා. මං ගානට කතා කරන්න කියලා කිව්වද? කාටවත්? නෑ. නේ අපේ කෙල්ලොල් බව, අපේ සම්ප්‍රප්‍රලාප නේ අපේ මුසාබස් මේවා අඩු කරලාගෙන තියෙනවද? මේ පින්නතුනේ එහෙනම් සමාජයේ එදා ඉඳලා අඩු කරගත්තනම් මොනතරම් පිවිතුරු ගුණගතික සමාජයක් දිහි වෙනවාද නේ ඒ නිසා අපි පන්සිල් පද පහ නෙමෙයි හතරක් නෙමෙයි තුනක් නෙමෙයි දෙකක් නෙමෙයි මම නම් කියන්නේ එකක් හරි රකින්න ඒ කියන්නේ පන්සිල් පද පහම කියලා පහම කඩ කරන එක්කෙනා සිල්වතා නෙවෙයි පන්සිල් පද පහම සමාදන් වෙලා එකක් රකින්න එක්කෙනා සිල්වතා. හැබැයි ඒ සිල්පදේ මාරු කර කර රකින්න බෑ. අද එකක් රකින්නවා මම මේකනම් කරන්නෙම නෑ කියලා ඉඳලා මෙන්න උත්සවයකට ගියාම ඒක මාරු කළ වෙන එකක් රකින්නවා. ඇයි එතන මත් වතුර තියෙනවනේ. ඒ නිසා ඒක මාරු කළා අද මේක පොඩ්ඩකට නවත්තලා අරක රකින්නවාද? එහෙම හරියන්නේ මේ Taman රවටා ගැනීම. ඒ නිසා පින්නතුනි අන්න ඒකයි මේ කියන්නේ සංවර බව කියන එක මේක පටන් ගත්තොත් එක ශික්ෂාවක් ආරක්ෂා කරන්න. ප්‍රාණඝාතයෙන් වැළකීම වේවා. අදත්තාදානයෙන් වැළකීම වේවා. කාමීත්‍යාචාරයෙන් වැළකීම වේවා. මුසාවෙන් වැළකීම වේවා. සුරාවෙන් වැළකීම වේවා. ආරක්ෂා කරන්න පටන් ගත්තොත් මෙච්චර කල් එහෙම කලේ නැත්නම් අද ඉඳලා ආරක්ෂා කරන්න පටන් ගත්තොත් ආයි ජීවිතේදීත් ඒක කඩ කරන්න බෑ. අන්න ඒකයි ආරක්ෂා. අන්න මනා සංවරය. ඒක තමයි මනා සංවරය කියලා කියන්නේ. ඒකයි කියන්නේ. ඒ නිසා ඒ සිත කය වචනය සංවර කරනවා. ඊට වඩා අමාරුයි පින්නතන ඉන්ද්‍රයන් සංවරය. ඇස කන්නාසේ දිව ශරීරය. නේ? ඇයි? ඇසෙන් රූප බලනවා. කනෙන් ශබ්ද අහනවා. ගාසෙන් ගඳ සුවඳ දැනගන්නවා. දිවෙන් රස බලනවා. ශරීරෙන් පහස ලබනවා. එතකොට ඇහෙන් බලන්න තමයි තියෙන්නේ. ජලන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එන්නතනේ දකින්න රූපෙද ප්‍රශ්නේ තියෙන්නේ. බලන ඇහෙද ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් කොහෙද? හිතේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒකයි. ගන්න අරමුණේනේ ප්‍රශ්නේ තියෙන්නේ. අරමුණ හොඳ නම් ඇස් දෙක කොච්චර විවෘතව බැලුවට ප්‍රශ්නයක් නැහැ. අරමුණ යහපත් නම් හොඳ අරමුණක් තියෙනවා නම් මටත් හිංසා නොවන අනුන්ටත් හිංසා නොවන මගේ ද්වේෂය ඇවිස්සෙන්නේ නැති අනුන්ගේ ද්වේෂය ඇවිස්සෙන්නේ නැති මගේත් මෝහය මුලාව ඇති වෙන්නේ නැති අනුන්ගේත් මුලාව ඇති වෙන්නේ නැති මගේ රාගය ලෝභය ඇති වෙන්නේ නැති අන්න ඒ වගේ අරමුණු ගන්න පුළුවන් නම් ලෝභ ද්වේෂ මෝහ වලින් තොර වෙයි කියන්න බෑ පුහුදුන් කාලේ අඩුව කරනවා නම් අන්න ඒක තමයි සංවරකම කියන්නේ. දැන් අපි එහෙම සංවර කරලා තියනවද හිත? නෑ. ඒකයි මං කිව්වේ පන්සිල් පද පහෙන් මං කියනවා එකක්වත් රැකලා නැහැ කියලා. එකක්වත් රැකලා නැහැ කියන්නත්. අපි කිව්වට. දැන් හිතන් ආ හාන්දරෝනේ දන්නේ. අපි නම් පහම රකිනවා. අඩු ගානේ පන්සිල් පද පහේ තේරුම දන්නවද කියලා කියන්නකෝ. තේරුම දන්නවද? දන්නවයි කියයි. දැන් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා. මොකක්ද ඒක තේරුම? ප්‍රාණඝාතය ප්‍රාණඝාතයෙන් වැළකීමේ ඔව් වැළකී සිටීම නම් වූ සිල්පදයේ සමාදන් වෙනවා. දැන් හරිද තේරුම? දැන් තේරුම හරිද? හරි කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඔය කියන්නේ පින්නතුනේ සිල්පදෙන් භාගික තේරුම ඔය කිව්වේ. සිල්පදෙන් භාගයයි ඔය. ඒක නිසා අනිත් සිල්පදේ අනිත් භාගේ නෑ. ඔව් අන්න ඒක තමයි අවශ්‍ය. ඔව්. ඒ නිසා පන්සිල් පන්සිල් එක ශික්ෂාවක් ගත්තාම පාණාති පාතා වේරමණී ළඟට තේරුම තමයි ඔය කිව්වේ. වේරමණී කියන්නේ විරමණය. විරමණී කියන්නේ වෙන්වීම. අන්න වෙන් වුණා. මොකෙන්ද වෙන් වුනේ? ප්‍රාණඝාතයෙන් වෙන් වුණා. එතකොට ප්‍රාණඝාතයෙන් වෙන්වීම ශික්ෂාපදයෙන් භාගයයි. වෙන්වීම දක්වා විරමණය වේරමණී දෙවැනි කොටස සික්ඛාපදං සමාදියාමි. ඒකේ තේරුම කිව්වේ නෑ. ඕනම සිල්පදයක සිල්පද දෙකක් අන්තර්ගතයි. ඕනම සිල්පදයක. ඒ සිල්පද දෙක තමයි එක වාරිත්‍ර සීලය දෙක චාරිත්‍ර සීලය. එහෙනම් වාරිත්‍රය විතරයි කියන්නේ. ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් වාරිත්‍රය තමයි කියන්නේ. වැලකෙනවා. වැළකුණාම හරිද? නෑ. හරියන්නේ වලක්වගෙන තියෙන්නේ එක්කෝ කය, කයින් වන වරද, එක්කෝ වචනෙන් වන වරද. නමුත් පින්නතුනි සිතනේ මුල් මනෝපුබ්බංගමා ධම්මා. මනස තමයි සිත තමයි මුල්. ඒ නිසා සිතයි මෙතෙන්දී අපි ක්‍රියාත්මක කරව ගන්න ඕන. එහෙනම් පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කිව්වහම වෙනතුනේ පාණාති පාතා වේරමණී ළඟට ශික්ෂාවේ පළවෙනි කොටස. ඒක තමයි වාරිත්‍ර සීලය. සික්ඛාපදං සමාදියාමි දෙවෙනි කොටස ඒ තමයි චාරිත්‍ර සීලය. එනම් ප්‍රාණඝාතයට එරෙහිව යන ಗುಣධර්ම ටික අපි තුල වැඩෙන්න ඕන. ඒක තමයි කුසලතාව කියන්නේ. ඒ ශික්ෂාපදයේ දෙවෙනි කොටස රකින්න නැතුව කවදාවත් නිවන් දකින්න බෑ. ඇයි? ಗುಣධර්මයක් වර්ධනය වෙන්නේ නැහනේ. එහෙනම් ඉස්සෙල්ලම නිවන් දකින්න ඕන කවුද? හිරකාරයෝ. ඇයි මිනි මරණ එක දානවා හිරේට. හිරේට දානවා මිනි මරන්න බෑ. ඒක බලෙන් කළා තියෙන නමුත් මිනි මරන්න බෑ. මිනි මරන්න බැරි එක්කෙනා තුල වාරිත්‍රය හරි. වැලකිලා වලක් වල බලය. හැබැයි මිනිහේ එළියට දැම්ම ගමන් ආයෙ මොකද කරන්නේ? හොරකම් කරන එක හොරකම් කරනවද නැද්ද? ආයෙ කරනවා. එහෙනම් ශික්ෂාපදයේ දෙවෙනි කොටස ආරක්ෂා වෙනවද? නැහැ. ඒ නිසා අපි හිරකාරයෙක් ගන්නට වැටෙන්න ඕනේ නැහැ. නැත්නම් අපිත් වැටෙන්නේ දෙන්නේ. අපිත් පන්සිල් රකින්නවා කියලා මොකද්ද කරන්නේ? සතුන් මැරීමෙන් වළකිනවා, අසරකම් කිරීමෙන් වළකිනවා, ඔහොම කී කී ඉන්නවා. නමුත් වෙන්න ඕනේ ඒක නෙවෙයි. ප්‍රාණඝාතයෙන් වැළකුණු කෙනා තුල ප්‍රාණඝාතයට එරෙහිව යන ගුණධර්ම ටික තමයි මොනවද? මෛත්‍රිය, කරුණාව, දයාව, ලෙන්ගතුකම, පරිිතකාමී බව, අවිහිංසාව. මෙන්න මේ ටිකයි වර්ධනය වෙන්න ඕන. නැත වැඩ නැහැ පින්නට. අපි හිතාගෙන ඉන්නවා අපි පන්සිල් දකින්නවා කියලා. මම ඒකනේ කිව්වේ. එකක් අත් රකින්නේ නැහැ කියලා. මම බයෙන් තෝ කියන්නේ ඒකනේ. නේද? කත්තක් ලකිත. අපි දැන් මෛත්‍රිය ඇති කරගෙන තියෙනවද? කරුණාව, දයාව, ලෙන්ගතුකම්, පරහිතකම් බව අවිහිංසාව ඇති කරගෙන තියෙනවද? අර අපිත් මෛත්‍රී කළා ඇති. නේ? කළා තියෙනෝනේ මෛත්‍රී. නැද්ද කළාද? කළා ඒක නෙන්න. මෛත්‍රී කළා. මොකද්ද මෛත්‍රී කරනවා කියලා කරේ? වාඩි වුණා. ඇස් දෙක වහගත්තා. මොනවද මමනි දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකෙන් මිදේවා නිවම්ම දකේවා මං වගේ මනිතය නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකෙන් මිදේවා නිවන් දකේවා දැන් ඉතින් වාඩි වුණා භාවනා මධ්‍යස්ථානෙට ගිහිල්ලා පන්සලට ගිහිල්ලා ආයතනෙට ගිහිල්ලා ඕන් වාඩි වුණා වාඩිලා මෛත්‍රිය වඩනවා දවසද දෙකද තුනද හතරද පහද සතියක් වඩනවා සතියක් මෛත්‍රී වඩලා වඩලා වඩලා gederena. පිරිවලට එතන වැඩ. උදේ 4ට විතර නැගිට්ටා. උදේට නෑවා. පිරිසිදු වුණා. නේ කොණ්ඩේ හොඳට පීරගත්තා. කොණ්ඩේ ගැට ගහගත්තා. නේ එයා හොඳ සුදු ඇඳුමක් ඇඳලා ඉස්සරහට උගතු ගාගත්තා. වෙලාවට තේ එක බිව්වා. වෙලාවට කැඳ එක බිව්වා. වෙලාවට දානි ගත්තා. එතන පිළිවෙලට වැඩ. ලස්සනයි වැඩේ. වැඩේ ලස්සනයි. තිහංගෝප ටිකත් හරි ලස්සනට තියෙනවා. යා අවුල් නෑ. කෝප්පෙත් කියලා තියෙන එතන බිව්වට පස්සේ හොඳට හොදලා කහට නැති වෙන්න. ජරා වෙන්නේ නැති වෙන හොඳට නැවතත් පේපෙහකින් පිහදාලා ඒක තැම්පත් කරන්න. එතෙන්ට ගියම හරි නීට්. වැඩේ හොඳයි. ඔන්න මෛත්‍රී වඩනවා. සතියක් වඩලා වඩලා ගෙදර එනවා. මොකද වෙන්නේ? ගෙදරාම එකෙත් පෙන්වන්න බෑ. අන්න මෛත්‍රී කරපු හැටි. ඇත්තටම මොකද්ද කරලා තියෙන්නේ? මෛත්‍රියට සම්බන්ධව වාක්‍යයක් කටපාඩමින් කියකී හිටියා. වෙන මොකද්ද කළේ? වෙන කළ දෙයක් මට කියන්න. මෛත්‍රියට සම්බන්ධ මම නිදු ඇස් දෙක වහගත්තා මම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකෙන් මිදේවා නිවන් දකිවා මං වගේම අනිත්‍යයත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකෙන් මිදේවා නිවන් දකිවා ඔච්චර තමයි දැන් මෛත්‍රී නෙමෙයි මොන භාවනාව කළා කොච්චර ඉස්සරහට ඇවිල්ලා තියෙනවද දැන් භාවනාව කරන්න පටන් ගත්තේ කොයි කාලේ කියන්නව දැන් අවුරුදු 30කට වඩා ඉස්සෙල්ලා දැන් මෛත්‍රී භාවනාව හරි ආනාපාන සතිය හරි බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය සීලානුස්සතිය සාගානුස්සතිය මොනවා හරි භාවනාවක් කරලා දැන් කොච්චර ඉස්සරහට වෙලා තියෙනවද දැන් මොන මොන අගුණෙද දුරු කරගෙන තියෙන්නේ දැන් තරහ යන එක අඩුද ඊළඟට කරුණාව වැඩි වෙලා තියෙනවද මෛත්‍රිය වැඩි වෙලා තියෙනවද දයාව ලෙන්ගතුකම වැඩි වෙලා තියෙනවද නැත්තම් මෛත්‍රී කරන එක්කෙනාගේ දේශය අර ගෙදර ඉන්න එක්කනටත් වඩා වැඩිද? සමහරව මෛත්‍රී කරනවා. ගෙදර ඉන්න මිනිස්සු හොඳයි මෛත්‍රී නොකරන අය. නේ? හරියම අරු කතා කරන්න බෑ නේ? යමක් අහන්න බෑ. ඔන්න භාවනාවේ ඇති. පින්නතුනි මේ රවටා ගැනීමනේ කරලා තියෙන්නේ. භාවනා කළා නෑ. කළා තියෙන්නේ වාක්‍ය කටපාඩමින් කියන එකයි. මම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකෙන් මිදේවා කියලා කල්ලා තියෙන්නේ ඔය වාක්‍ය කිය කිය ඉන්නවා අඩු ගානේ මගේ මොකද්ද නිදුක් වෙන්නේ කියලා හිතුවද හිතලා තියනවද හිතලා තියනවා නම් කියන්නේ මගේ මොකද්ද නිදුක් වෙන්නේ නෑනේ හිතලා නෑ මගේ නිදු මම නිදුක් වේවා ඕ ඉතින් මම නිදුක් වේවා ඔච්චර තමයි පින්නතුනි මම නිදුක් වේවා කියලා කිය කිය හිටියට බෑ. මම නිදුක් වෙන්නම් මගේ මොකද්ද නිදුක් වෙන්නේ? ඕක හිතන්න ඕන. දැන්වත් හැරෙන්න ඕන. මගේ කය නිදුක් වේවා මගේ මනස නිදුක් වේවා මගේ කය නිරෝගී වේවා මගේ මනස නිරෝගී වේවා මගේ කය සුවපත් වේවා මගේ මනස සුවපත් වේවා අන්න එතකොට තමයි මම සංසාරගත දුකින් අත මිදේවා. මට නිර්වාණය සාක්ෂාත් වේවා. නැත්තම් වාක්‍ය කල්ප ගණන් කිය කිය හිටියා ඔතනින් ඉස්සරහට යනවද? යන්නේ නෑ. ඔතන තමයි. ඒ නිසා පින්නතුණි බලන්න සංවරකම ගැන කොච්චර අවධානය යොමු කළ හැකිද? එහෙනම් පින්නතුනි රහතන් වහන්සේලා මනා සංවරය කියලා කිව්වහම ඇස සංවරයි ඇසෙන් රූප බලනවා ආරම්මන ගන්නවා හැබැයි ආරම්මන උපාදාන වශයෙන් ගන්නෙ නෑ අපිත් රූප බලනවා රූප බලලා එසයි රූපයයි මුල් කරගෙන චක්කු විඥානයක් ඇති කරගන්නවා. ඇති කරගන්න චක්කු විඥානය එක්කෝ සුඛ චක්කු විඥානයක්, එක්කෝ දුක්ඛ චක්කු විඥානයක්, එක්කෝ අදුක්ඛම සුඛ චක්කු විඥානයක්. අදුක්කම සුඛ එක පැත්තකින් තියමු. එක්කෝ සුඛ හිත සතුට වෙන චක්ක විඥානයක් හරි ලස්සනයි ඒ රූපය. ඒ ඇඳුම නම් ගන්නම ඕන. ඒ සෙරෙප්පු දෙක නම් ගන්නම ඕන. ඒ බෑග් එක නම් ගන්නම ඕන. අන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? උපාදාන වශයෙන් ගත්තා. අන්න චක්කු විඥාණයෙන් ඇස සතුට වුණා. ඇස මුල් වෙලා සිත සතුට වුණා. ඒක තමයි සුඛ චක්ක විඥාණය. ඒ කැමති එක දැක්කහම අකමැති එක දැක්කහම මොකද්ද? දුක්ඛ චක්කු විඥානය. සමහරලාට කියනවා. ඔන්න එනවා. ඕකනම් මගේ දෑහට පේන්න එපා. කියලා නැත්. ඕකනම් දැක්කොත් ඉවරයි අද දවස. ඒ නිසා දෑහට පේන්න එපා. මොකද්ද ඇති උනේ? දුක්ඛ චක්කු විඥානය. එතකොට පින්වතුනි සුඛ චක්කු විඥානය ඇති වුණාම විඥානිකේ මොකද්ද? අරමුණ අරමුණ චේතනාව ඇසයි රූපයයි මුල් වෙලා හිතේ ඇතිවෙන චේතනාවක්. ඕකට මේ විඥානය කිව්වේ. ඔය චේතනාව තමයි අපි කියන්නේ පින්නතුනි මෙතන. එක්කෝ හිත සතුට වන චේතනාවක් නැත්නම් හිත දුක් වන චේතන. හිත සතුට වෙන චේතනාව ඇති වුණා මොකද ඇති වෙන්නේ? මොකද ඇති වෙන්නේ? තණ්හාව. තව තව ඒ රූපය පෙනේවා. තණ්හාව, තණ්හාව, උපාදාන, මගේ කන. එතකොට එතන තන. අකමැති රූපේ දැක්කහම මොකද වෙන්නේ? ද්වේෂය තරහ ඇති වෙනවා. ඔන්න ආවා. මෙච්චර දුරාව පන්සලකට බණපදයක් අහන්න. අන්න අරකට ඇවිල්ලා. නේ? හිතේ අනුශේ වශයෙන් තරහ තිබුණේ යටපත් වෙලා. ආන්න දැක්ක ගමන් මොකද උනේ? දැක්ක ගමන් අන්න ඇවිස්සුනා දේශය. දේශය ඇවිස්සලා පරිඋත්තාන වුණා. ඊට පස්සේ අර හතුරා මට දැනලා ගියේ ඒක ඇවිල්ලා තියෙන්නේ. එයාට මෙහාට ඉස්සරහින් යනවා මෙතන. මගේ හිතේ තරහ එහෙට යනවා මෙහෙට යනවා. එහෙට යනවා මෙහෙට යනවා. මෙන්න මිනිහවිල මගේ ළඟින්ම වාඩිලා මගේ ඇඟට හේත් වුණා. දැන් හිතනවද? අනේ කොච්චර හොඳද ඔයා? නේ? ඔයා මාත් එක්ක තරහ වුණාට මං තරහ නැහැ. තව හේත් වෙලා ඉඳකෝ. එහෙම කියනවද? එහෙම නෙවෙයි ඉස්සෙල්ලා බැල්මක් දැම්මා ඊට පස්සේ වචනයක් දානවද නැද්ද? ඒ වචනය පිරිසිදු හිතින්ද අපිරිසිදු හිතින්ද? අපිරිසිදු හිතින්. එහෙනම් දේශේ ක්‍රියාත්මක වුණා. අන්න වීතික්කම தත්ත්වයටපත් වුණා. ක්‍රියාත්මක වුණා කියලා කියන්නේ. එහෙනම් පින්නතුනි මෙන්න මේ තැනට අපි යටටම. එතකොට කැමැති රූපය දැක්කහම ආශාව. අකමැති රූපය දැක්කහම දේශය. නමුත් පින්නතුනි මෙතන බුදුහාඳුර පටිච්චසමුප්පාද දේශනාවේදී පැහැදිලි කරනවා වේදනා පත්‍ය තණ්හා ඇති වෙන්නේ. වේදනාව නිසා තණ්හාව. සුඛ වේදනා දුක්ඛ වේදනා මේ දෙකටම ඇති වෙන්නේ තණ්හාව. වේදනා පත්‍ය තණ්හා. නමුත් දැන් අපි කතා කළා සුඛ චක්කු විඥාණයට තණ්හාව. දුක්ඛ චක්කු විඥාණයට දේශය කියලා. නෑ පින්නතනි. දේශය ඇති වෙන්නේ තණ්හාව නිසා. දැන් අද හිතමු කැමති අකමැති කෙනා මට නොපෙනේවා ප්‍රාර්ථනා කරනවා. ඒක අනිත් පැත්ත මොකද්ද? කැමති කෙනා පෙනේවා. ආන්න තණ්හාව කිව්වේ ඒකයි. පෙනේවානේ. බලන්න. ඒකයි. වේදනාවච්චය තණ්හා. දැන් දිවට රසක් දැනෙනවා. දිවට රස දැනෙනකොට දැන් බලන්න කසාය වෙනවා. කසාය කෝප්පයක් බොනවා. තල් කඳුරු තිත්තයි අරලු බුළු නෙල්ලි දාලා. ඒක නිසානේ කසාය බොනකොට අවසානයේ වෙද මාත්‍ය ලියලා තියෙනවා. අරලු බුළු නෙල්ලි කටුවල්බට මේවා එකට දාලා අටපත එකට සිඳුවා. සීනි මීපනි දමා මොකද්ද කියන්නේ? බොන්න කියලා කියනවද? බොන්න කියලා ලියලා තියෙනවද බලන්න. මොකද්ද ලියලා තියෙන්නේ? ඈ හොඳට වට්ටෝරුවක් කරන් බලන්න පරණ වෙද මහත්තයෙක් ලියන්නේ සීනි මීපනි තමා බොන්නු දන්නෝ මේක බොන්නේ කිව්වොත් බොන්නේ නැති බව ඒ නිසා බොන්නු කියලා අනකල්ලා තියෙන්නේ ඒකයි එතකොට අපි ඔන්න කසාය කෝප්පය හදාගෙන කෝප්පේට හිඳවල අට එකට හිඳවල ඒක දෙකට බෙදලා උදේට පංගුවයි හවසට පංගුවයි. කොටසක් උදේ බොනවා. හිස්පල්ට බොන්න කියන්නේ. අරේ දකින්න කොටත් හරි අමාරුයි. තීත්තට නිසා. ඊට පස්සේ ඕක අරගෙන බොනවා. බොනකොටම අනිත් අතේ මොනවයි තියෙන්නේ? ආ සීනි තියෙන්නේ. ඒ කියන්නේ අරක තිත්ත ඉවරුණු ගමම්ම එහෙනම් තිත්ත එපා කියන්නේ පැණි රස ලැබේවා කියන එක නෙමෙයිද? පැණි රස ලැබේ. අන්න බලන්න තණ්හාව කිව්වේ ඕකයි. මං කිව්වේ. එහෙනම් සුඛ චක්ක විඥානය ඇති වුණත් තණ්හාව, දුක්ඛ චක්ක විඥානය ඇති වුණත් තණ්හාව. ඔන්න බලන්න පින්නතුනි. එතකොට සංවර වෙන්න ඕනේ ඉඳුරන්. ඇස සංවර වෙන්න ඕන කන, නාසය, දිව, ශරීරය. සංවර වෙන්න ඕන. එතෙන්ට යන්න තව කොච්චර අමාරුද බලන්න. නේ? එහෙනම් අන්නෙතෙන්ට යන එක ලේසි වැඩක් නෙවෙයි. ඒකයි මේ කියන්නේ. එහෙනම් මා මතක් කළේ පන්සිල් පද පහේ අපේ සංවර වීම ගැන කතා කරද්දී මේ සංවරකම තියෙන්න ඕන පින්නතුනි. පාණාතිපාතා වේරමණී ඒ කියන්නේ පණ ඇති සතුන්ගේ ජීවිතයේ තොර කිරීමෙන් වෙන් වෙනවා වගේම මා ඇති කරගන්නා ප්‍රාණඝාතයට එරෙහිව යන මොකද්ද? මෛත්‍රිය කරුණාව දයාව ලෙන්ගතුකම පරහිතකාමී බව අවිහිංසාව. සොරකම සොරකමින් වෙන් වුණා. අදින්නා දානා වේරමණී. චාරිත්‍රය මොකද්ද ඒකේ? අනුන්ගේ දේවල් තමයි දැන් මේ හොරකම් කරන්නේ නැත්තේ. අපි තුල ඇති කරගන්න ඕන ගුණය මොකද්ද? චාරිත්‍රය. චාරිත්‍රය කියන්නේ ඇති කරගත යුතු ගුණයනේ. ඈ? ඔව් මොකද්ද? පරිත්‍යාගය. ඇති කරගන්න ඕන පරිත්‍යාගය. අපි හොරකම් නොකර හිටියට වැඩන්නේ නෑනේ. හොරකම් නොකරන්නේ කොහොඳයි. එතකොට අනිත් අයගේ නිශ්චල හා චංචල දීපල ආරක්ෂා වෙන එක හරියි. මන් තුල වැඩෙන්න එපායි ගුණයක්. මම හොරකම් කරන්නේ හැබැයි එක් කිසි කෙනෙකුට අපි තෙල් බිඳක් නූල් පොටක් බත් මිටක් වැටිලා හිටියට දෙන්නේ නැහැ. හැබැයි හොරකම් කරන්නේ නැන්නේ. එහෙමයි නැද්ද? තියෙනවා. හොරකම් කරන්නේ නැහැ. කුම්ම එහිකමී කොට ගහගෙන ඉඳලා ඉඳලා මැරිලා යනවා. වැඩක් තියනවද? Taman කන්නේ බොන්නෙත් නැහැ, අනුන්ට දෙන්නෙත් නැහැ, මාරුන්ට පස්සේ පරසන්දක වෙනවා. ආයි කතා කරන්න දෙයක් නැහැ ඊට පස්සේ අරකට තණ්හාවෙන් මැරිලා කෙලින්ම പ്രേත ලෝකෙ උපදින්නේ. ඇයි අරක එකතු කරලා එකතු කරලා එකතු කරලා ඉඳලා නේ සමහරු එකතු කරනවා රැට ගනිනවා එකතු කරනවා රැට ගනිනවා ඊට පස්සේ එන්නලා මැරිලා ගියාම ආපහු പ്രേත ලෝකෙ එතන ඉන්නේ ආයි මෙහෙ ගෙදර එනවා ඉතින් දසවදයක් ගෙදර ඇයට එලව ගන්න බෑ ප්‍රේතයෝ ගෙදරට ආවට පස්සේ ඒ නිසා පින්නතුනි ඕක තමයි ඇත්ත తත්වය එහෙනම් අපි හොරකම් නොකරනවා වගේම මොකද තියෙන්න ඕනේ පරිත්‍යාගශීලීත්වය. කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකිනවා. කාමයේ හැසිරීමෙන් වළකින්න කියලා බුද්ධ ආගමේ කියන්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරෙන්න එපා කියලා කියන්නේ. ගිහි ජනතාවට. කාමයේ වර්ධව හැසිරීමෙන් වළකිනවා. වැළකුණාට වැඩක් නැහැ. චාරිත්‍රය ඕනේ. මොකද චාරිත්‍රය? විනීතකම සංසංවරකම. කාමයේ වර්ධව හැසිරෙන්නේ නැති කෙනා කිසිම විනීතකමක් නැත්තම් කිසිම සංවරකමක් නැත්තම් කය හසුරවනවා නම් වචනේ හසුරවනවා නම් නේ අවිනීතව වැඩන්නේ නැහැ ඊළඟට බොරු කියන්නේ බොරු නොකියන කෙනා තුළ තියෙන්න ඕනේ මොකද්ද චාරිත්‍රය? සත්‍ය වචන භාවිත කරන්න ඕනේ, ඇත්ත කතා කරන්න ඕනේ, ඇත්ත ක්‍රියාත්මක කරන්න ඕනේ. සුරාව වෙන් වෙන කෙනා තුළ තියෙන්න ඕන වෙන්වීම වාරිත්‍රය චාරිත්‍රය මොකද්ද? සිහි බුද්ධියෙන් කල්පනාවෙන් වැඩ කරන ශක්තියක් ඇති කරගන්න ඕනේ. ඒ නිසා පින්නතුනි අපිට ගොඩක් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න වෙලාව අන්න අන්න සංවරකම ඇති කරගන්න. පංච සීලයට අවධානය යොමු කරන්න. රහතන් වහන්සේලා නම් කොච්චර සංවරද? එහෙනම් පින්නතුනි මෙතන කියන මුනිවරයා තමයි මරණය රහිත තත්ත්වයටපත් වෙලා තියෙනවා. ආයි මැරෙන්නේ නැහැ. එතනින් ඉවරයි. මැරෙන්න නම් උපදින්න ඕන. උපදින්නේ නැහැ. එහෙනම් මුනිවරු ගත්තාම කොටස් කීපයක් ඉන්නවා. එක අගාර මුනි, දෙක අනගාර මුනි, තුන සේක මුනි, හතර අසේක මුනි, පහ පච්චේක මුනි, හය සම්බුද්ධ මුනි. මුනිවරු 6 දෙනෙක් ඉන්නවා. මේ 6 දෙනාම සුවපත්. අගාර මුනි කියන්නේ ගිහි ජීවිතයක් ගත කරනවා. හැබැයි සෝවාන් ආදී මාර්ගඵල ලැබලා. අනගාර මුනි කියලා කියන්නේ ගිහි ජීවිතෙන් වෙන් වෙලා පැවිදි වෙලා සෝවාන් ආදී මාර්ගඵල ලබලා. සේකමනි කියලා කියන්නේ රහත් වීම දක්වා රහත් වෙලා නැහැ. අනාගාමි තත්ත්වයටමපත් වෙලා තියෙනවා. අන්න එවැනි පැවිද්දා සේකමුනි. අසේකමුනි කියන්නේ රහතන් වහන්සේ. අසේකමුනි. ඒ වගේම පච්චේකමුනි කියලා කියන්නේ පසේ බුදුන් වහන්සේ සම්බුද්ධමුනි කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ. එහෙනම් අන්නේ බුදුරජාණන් වහන්සේලා නැත්තම් මේ මුනිවරු මොනතරම් සංවරශීලීද? ඒකයි කියන්නේ. අනුන්ට හිංසා කරන්නේ මන සංවරයේ පිහිටි මුනිවරු මරණ රහිත වූ තුන් නිවනට මරණයක් නැහැ. මොකද ඉපදීම නැහැ. ඉපදීම නැහැ කියන්නේ මරණයක් නැහැ. ඉපදුනොත් නේ මැරෙන්නේ. නේ ඉපදෙන්නේ නැත්තම් මරණෙත් නැහැ. එහෙනම් ඉපදෙන්නේ මොනවා නිසාද? තණ්හාව නිසා. තණ්හා උපාදාන. උපාදාන වශයෙන් අල්ලගෙන ඉන්න නිසා. එතකොට උපාදාන මිශ්‍ර සිතක් අපිට දැනට තියෙන්නේ. දැන් අපි උපාදාන මිශ්‍ර සිතෙන් උපාදානය ගලව ගන්න ඕන. එතකොට උපාදානය තිබුණොත් තමයි නැවත ප්‍රතිසන්දියක් හොයාගෙන යන්නේ. උපාදානය තිබුණොත්, ආශාව තිබුණොත්, මමත්වයේ තිබුණොත්, මගේකම තිබුණොත්. දැන් ඒක අයින් කරලා තියෙනවා. අයින් කරාම ආපහු තව තැනකට යන්න ඕන වෙන්නේ නැහැ. අල්ලා ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අන්න එතෙන්ටයි එන්න ඕන පින්නතුනේ. එහෙනම් රහතන් වහන්සේ මුනිවරයා මොනතරම් සන්තෝෂයෙන්ද එතුමන්ගේ ජීවිතය ගත කරන්නේ. අන්න ඒකට හොඳ අවස්ථාවක් මම ඔබට කියන්නම්. ඔබත් ගෙදර ගිහිල්ලා. කොහේ හරි කාමරයකට වෙලා හැන්දෑවේ ලයිට් එක නිවලා තනියෙන් නිශ්ශබ්දව නිශ්ශබ්දව ඇස් දෙක වහගෙන වෙන තුනි එක මොහොතක් තප්පර දෙකක් මම ගොඩක් වෙලා කියන තප්පර දෙකක් අතීතේ සම්පූර්ණ අමතක කරන්න. අමතක කරලා අනාගතෙත් අමතක කරන්න. දැන් අපි එක්කෝ අතීතින් එක්කෝ අනාගතින් ඉන්නේ හැමතිස්සෙම. නේ? එක්කෝ අපේ ආගියතරතුරුනේ අපි කතා කරන්නේ. නේ? පුතාගේතරතුරු වේවා මේ මේ දුවගේතරතුරු වේවා එහෙම නැත්නම් නෑදෑයෝගේතර අල්ලපුගේතරතුරු වේවා ආරය මෙහෙම කිව්වයි කියනවා මෙයා අරම කිව්වයි කියනවා නේ ඕනේ කතා වෙන්නේ අපි හැමතිස්සෙම කතා වෙන්නේ වැඩියෙන් කතා වෙන අනුන්ගේ දේවල්. ඒවා සේරම අත්හැරලා අතීතේ මොහොතකට ආයෙත් පස්සේ ඔළුවට දාගන්න. తాවකාලිකව නතර කරගන්න. අනාගතේ මම මෙහෙම වෙනවා අරම වෙනවා නේ මට මේව තමයි කරගන්න බැරිනේ මෙහෙම මෙහෙම කරනවා ඒත් අල්ලා ගන්න මොකද මේ දෙකෙන්ම වෙන්නේ වෙන් වෙලා ඔබට පුළුවන් නම් එක තප්පර දෙකක් එක නිමේෂයක් මෙතෙන් තෙන්ද පින්නතුනේ ඇවිල්ලා උත්සාහ කරලා බලන්න අන්නේ රාමුව ඒ සිතේ මොහොත බ්ලැන්ක් වෙනවා එතන දැනෙන සැනසීම ඔබට අත්දකින්න පුළුවන් වෙවි උත්සාහ කළොත් මම මේ කියන කාරණේට. ආන්නෙතෙන්ට යන්න උත්සාහ කරන්න. එතකොට ඒ සැනසීම කොහොමද කියලා ඔබට දැනුණොත් නිවන කොහොම සැනසීමක් ඇද්ද කියලා ඔබට දැනේවි. අන්නෙතෙන්ට යන්න උත්සාහ කරන්න. ඒකයි බුදුහාඳුර වර්තමාන ජීවත් වෙන්නේ කියන්නේ පින්නතුනේ. ඒ නිසා මෙන්න සංවරකමේ ප්‍රතිඵලය. මේක තියෙනවා පින්නතුනි මේක හරියට මම මේ ඔක එක සිල්පදේ කතා කරන්නේ. මේක එක පැත්තකින් ආයතන කතා කරන්න, එක පැත්තකින් සීලය කතා කරන්න ඕන. නේ? ගොඩක් අංශ තියෙනවා මේකේ. ඒ නිසා අරමුණු ගන්න හැටි කතා කරන්න ඕන. ගොඩක්. මේ සංවරකම කියන එක අත්‍යවශ්‍ය කාරණයක්. ඒ නිසා ජීවිතේට සංවරකම ලං කරගනිමින් ජීවත් වෙන්න ඔබට උත්සාහ කරනවා නම් ඔබේ ජීවිතය ස්ථිර වශයෙන්ම මෙලෝ සාර්ථක වෙනවා. ඒ නිසා පරලෝ සාර්ථක වෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් ඔබට පුළුවන් වේවි සසරගත දුක නිවා අමා මහ නිවනින් සැනසෙන්න. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍ති පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු රක්කන්තු මං පරන්ති සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ ගරුතර දේශිකානන් වහන්සේ දෙහිවල නැතිමාල රූපසිංහ පාරේ පනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශන පතේ පූජනීය මාලින්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි තවත් සතුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මෙම ධර්මදේශනාවේ සංස්කෘතික කෝකසප්පටියක් ලබා ගැනීමට අවශ්‍ය නම්, එවැගේම මෙවන් ධර්මදේශනා